ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ සිය දේශකයන්න් වහන්සේ මඩාටුගම කොටසර ශ්‍රී පියංගලු රජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩාකත් නෝරුවේ විනීත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ කාලෝ අයං සදැහැති කාරුණික පින්තුනි ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් විසුරුවා හරින මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන ලෝකවාසී සදැහැති පින්තුනි පින්තුල හැමදෙනාම මේ රාත්‍රී කාලයේදී Tamange ආධ්‍යාත්මික අභිවෘද්ධිය සිද්ධ කෙරෙන මහානීය පින් සමකට සම්බන්ධ වෙන වෙලාව. ඔබ හැමදෙනාම කල්පනා කරන්නට ඇතැම් විට කාර්යබහුල දවසක් තවත් කෙනෙකුට යම් විවේක දවසක් ගත කරලා ඒ ඉර බහගෙන ගිහිල්ලා මේ රාත්‍රී කාලය තුල ලද විවේකයක තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි අපේ ජීවිත පිළිබඳව අපේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව කල්පනා කරලා බලනවා නම් අපි භවල් කාලයේදී වේවා රාත්‍රී කාලයේදී වේවා කරන බොහෝ දේ මේ ජීවිතය මෙතකින් අවසන් වෙනකොට සියල්ල අතහැරලා දාලා යනවා. නමුත් මෙවැනි වූ ආධ්‍යාත්මික ප්‍රගතියක් අරමුණු කරගෙන කරන දේවල් අපේ මෙලොව යහපත පිණිස හේතු වෙනවා වගේම සංසාර ගමන සුවපත් කර ගන්නටත් හේතු වාසනා වෙනවා. ඒ නිසා ඔබ කවර මානසික තත්ත්වයක හිටියත් සතුට වෙන්නට පුළුවන්කම තිබෙනවා. සිටි වේලාවක් තුල නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් තමන්ගේ ආධ්‍යාත්මික සුවය ඇති කරගෙන සුවපත් සංසාර ගමනක් කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට පවා ඉවහල් වෙන පින්කමක් කරගන්නවායි කියන එක සිහිපත් කරනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ලෝකයේ මිනිස්සෙයින්ට විපූජු කම්ම කියන සත්‍යයට නැත්නම් තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒක තමයි ඔහුට තියෙන නිලම භාග්‍යය. ඒකට හේතුව මේ ධර්ම දේශනාව කරන මමත් ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ හැමදෙනාම මේ ලෝකේ උත්පත්ති ලැබෙන හැම සත්වයකමත් මේ අනන්ත සංසාර ගමනක භවයෙන් භවය ඉතිදැයෙන ගමනක මේ නවාතැන් පොලේ උත්පත්ති ලබන්නට ප්‍රධානම හේතුව තමයි අපේ දෘෂ්ටියේ තිබුණු යම් දෝෂයක් නිසා අපි සසරට ඇලිලා බැඳිලා ඉන්නාකම. ඒක නිසා මේ වන්දනය අතහරින්න නම් මේන් ගැලවෙන්නට නම් අපි ඒකාන්තයෙන්ම අපේ දෘෂ්ටිය ඍජු වෙන්න ඕනෑ කරනවා. මෙතන දෘෂ්ටි විජු කාම එහෙම නැත්නම් දෘෂ්ටි ඍජු වෙනවායි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට පැමිණෙන එක. අපි තව විදිහකින් හිතලා බැලුවොත් මේ විදිහට කාල වේලාව වෙන් කරගෙන යම් මානසික හා කායික කැපකිරීම කරගෙන බණහන ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනා මං හිතන්නේ හැමදෙනාම පාහේ යම් විදිහකින් සම්මාදිට්ඨියෙන් යුක්තය. ඒ නිසා තමයි මේ කැපකිරීම කරන්න පුළුවන්කම තිබෙන්නේ. මිත්‍යා දෘෂ්ටියට ඇලුනහම තියෙන විශේෂත්වය තමයි ආධ්‍යාත්මික සුවය සඳහා වන දේවල් වලින් ඈත් වෙන්නේ. යම් විදිහකින් අපි పూర్වයේ කරන ලද යම් පිනක මහිමය ඒ වගේම අපි මේ භවය තුල අපි කරන ලද පින්කම් ආශ්‍රය කරන අය ඒ නිසා අපිට ලැබිච්ච ආభాෂයන් නිසා ඇතැම් අයට මේ පින්කම් කරන්නට හිත් දෙනවා මේ පින්කම් කරනවා. ඒ නිසා මේ පින්කම් කරනකොට අපේ ජීවිතවල ආධ්‍යාත්මික සුවය ක්‍රමයෙන් තව වැඩෙනවා. එය මෙලව යහපතට හේතු වෙනවා වගේම මුළු සංසාරයේදීම අපිට මේ ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කරගන්න ඒක හිතනවා. එහිඳ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ බොහෝ දෙනාගේ ස්වභාවය තමයි මේ පස්කම් සුවවලට ගිජු වෙලා යම් යම් මිත්‍යා දෘෂ්ටීන් අල්ලාගෙන මේ ලෝක ස්වභාවය අමතක කරලා ජීවත් වෙන එක තමයි බොහෝ දෙනාගේ ස්වභාවය. ඒ අය අතරේ යම් කෙනෙකුට මේ විදිහට සම්මාදිට්ඨිය ඇති වෙන ආකාරයෙන් සම්මාදිට්ඨියට පැමිණලා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනකොට කාරණා කිහිපයක් සිද්ධ වෙනවා ඒත් එක්ක. එක කාරණයක් තමයි මෙතුවක් සංසාර නරත්තු කරගෙන ආවා නම් යම් දෝෂ සහිත සිතක් ඒ කියන්නේ වැරදි දෘෂ්ටි අල්ලාගත් සිතක් ඒක වෙනස් කරන්න පුළුවන්කම ලැබෙනවා ඊගාව කාරණේ හැටියට දේශනාවේ සඳහන් කරන්නේ ඒ කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා ධර්මය බුදුරජාණන් වහන්සේ සංඝයා නිර්වාණය ආදී මේ මූලික කාරණාවන් පිළිබඳව තියෙන සැක දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. දැන් සමහර අය අහන්නම් වාලේ ධර්ම දේශනා ඇහුවට කරන දේවල් සමහරු කළාට ඒ අයට මූලික අවබෝධයක් නැහැ සමහර අය. ඒ අවබෝධය ලබන්න නම් සැක නැති තරමට අපි ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ. සැකයෙන් කවමදාකවත් මේ ලෝකයේ පුද්ගලයෙකුට ලෞකික කාරණාවක්වත් ආධ්‍යාත්මික කාරණාවක්වත් සාක්ෂාත් කරගන්න බැහැ. කොහොමදක් හිතලා බලන්නකො එදිනදා ජීවිතේ ගත කරන අය ආශ්‍රය කරන අය කරන දේවල් පිළිබඳව සැකයක් නම් තියෙන්නේ ස්ථිරසාර අදහසක් නැත්නම් අපිට ඒවා හරියටම අපිට පවතින්න බැරි වෙනවා විශේෂයෙන්ම බොහෝ ලෝකේ තියෙන ආගම් දහම්වල ස්වરૂපය තමයි මිනිස්සු කොච්චර සැක කළත් ඒ සැකය විසඳා ගන්න අවස්ථාව නෑ බොහෝ ආගම්වල හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරන්නේ සැක සංකායතුව මේ ගමන යන්න බෑ. යම් සැක සහිත තැනක් වේද, යම් දෝෂ සහිත තැනක් වේද, එතන මඟ හරවා ගන්නට ඔබට අවකාශය තිබෙනවා. ඒ නිසා සැක හැර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීම වැදගත් වෙනවා. එය යම් විදිහකින් අපේ ආධ්‍යාත්මික මඟට ප්‍රධාන වශයෙන්ම මඟ පෙන්වීම කරනවා. දෙවැනි කාරණය තමයි ඇතැම් අය නිවන් දකින්න අපේක්ෂා නොකලත් මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ පිළිබඳව දැනුම ලැබෙන්නේ බණහන තරමටම තමයි. බණහන්නේ නැතුව, කියවන්නේ නැතුව කෙනෙකුට ධර්මයේ ගැන දැනුමක් ලැබෙනවද? නැහැ. එහෙමනම් ඒ දැනුම ලැබෙන්නේ Taman නිරන්තරයෙන්ම හැම ආකාරයකින්ම ධර්ම ශ්‍රවණය කරන තරමට. ඒ වගේම අපි දන්න දෙයක් තමයි මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ සුවිශේෂත්වය තමයි ඇතම් දහම් වාගේ අහලා එතනින් හිතට විතරක් අරගෙන නතර වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ධර්මදේශනාව ශ්‍රවණය කළාට පස්සේ ඒ නුගන්වන ධර්මකාරණා එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්නටත් මේ ධර්මයේ වැදගත් වෙනවා. දැන් සමහර කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා නමුත් එයාගේ ජීවිතවල ඒක ප්‍රායෝගිකව යෙදෙන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ උගන්වන දේ තමයි කවුරුත් කියනවාට අහගෙන හිටියට බොහෝ දේ කටපාඩම් කළාට දැනගෙන හිටියාටම ඒ කෙනා ආධ්‍යාත්මික සත්‍යයක් වඩා කරගත්ත කෙනෙක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම තමන් අහන ධර්මයේ සිත් දිනලාගෙන ඒ අනුව කටයුතු කරන්ට කල්පනා කරන්ට ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මෙහෙම ධර්ම ශ්‍රවණය කරලා ධර්මානුකූල වෙන කෙනෙකුට අරමුණු දෙකක් ලබා ගන්න පුළුවන්. ඇතම් කෙනෙකුට පුළුවන් සුවපත් සංසාර ගමන. හැබැයි ඒක නිත්‍ය සුවයක් නම් නෙවෙයි. මොකද සසර කියලා කියන්නේම අපි මෙරි මෙරි ඉපදෙන භව ගමනක් නම් උපදින හැම භවයකදීම මේ හා සමාන හෝ මේට වෙනස් හෝ යම් වූ දුක්ඛදායක තත්වයන් උරුමයිද නැද්ද? උරුමයිනේ. ඒ නිසා නිත්‍ය සුවයක් කවදාවත් සසරේ ඉන්න ආකාර නම් ලබන්න බැහැ. නමුත් අපාගාමී නොවි යම් වූ සාපේක්ෂ විදිහට යම් හොඳ භව තලවල ඉපදෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ අතර ඇතම් කෙනෙකුට පැහැදිලි සම්මාදිට්ඨියක් ඇති කෙනෙකුට ඇතිවෙන අදහස තමයි නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලිව මඟ පෙන්වනවා. මෙය තමයි එකම දහම නිවනට මඟ පෙන්වනවා. ඒ නිසා නිර්වාණය සාක්ෂාත් කර ගැනීම උදෙසාමයි ඔබගේ අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කිරීම මේ කැප කිරීම අරමුණ වෙන්න ඕනේ කියලා අපි අදහස් කරන්නේ. ඒ නිසා අපි හැමදෙනාම කල්පනා කරමු මේ උපාස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ කොහොමද මේ ගමන හදාගන්නේ කියන කාරණය. මේ ගාථාවෙන් අපිට කියනවා උපාති ධාවන්ති න සාරමෙන්ති නවං නවං බන්ධනං රූහයන්ති පතන්ති පජ්ජෝතමි වාධිපාසකා දිත්තේසුතේ ඉතිහේකේ නිවිත්තාති මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ගාථාවෙන් මේ ලෝකයේ උත්පත්ති ලැබෙන සත්වෝ නැත්නම් විශේෂයෙන්ම මේ මිනිසයන් ඇතුළු ඉපිද සිටින අය මේ විශේෂ ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ මේ දෘෂ්ටි කලම්බණය නිසා එහෙම නැත්නම් මේ දෘෂ්ටි විපර්යාසය නිසා අපි ධාවනයේ කියදලා ඉන්නවා. දැන් මෙතන දෘෂ්ටි විපර්යාසය කියලා කියන්නේ මොකද්ද? අර මුලින් කියව කාරණේමයි. ඒ කියන්නේ සම්මාදිට්ඨියෙන් පිරිහුණා කියන එක. මිනිසුන්ට සම්මාදිට්ඨියෙන් පිරිහෙනකොට තමයි අර දෘෂ්ටි විපර්යාසය වෙන්නේ. ඒ කියන්නේ කල්පනාව වෙනස් වෙනවා, අරමුණු වෙනස් වෙනවා, ධර්මානුකූල බවින් පිරිහෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ කරනවා සම්මා දිට්ඨිය ඇතිවෙන්න නම් ධර්ම ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මඟ පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕන කරනවා. විශේෂයෙන්ම කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන කෙනෙක් වීම ඒ වගේම චතුරාර්ය සත්‍යය දැන ගැනීම හා ඒ විශ්වාස කිරීම ඒ අනුව ආර්ය මාර්ගයෙහි ගමන් කිරීම ඒ තුලින් නිර්වාණය සාක්ෂාත් කරගත හැකිය කියන විශ්වාසයට එනකොට අපිට අන්න සම්මාදිට්ඨියට එන්න පුළුවන්කම තිබෙනවා. එවන් සම්මාදිට්ඨියක ඉන්න කෙනෙකුගේ සිත මේ විපරීත වෙන්නේ නැහැ. කැළඹෙන්නේ නැහැ. නොමග යන්නේ නැහැ. ඔබම කල්පනා කරලා බලන්න. ඔබේ හිත මේ බණහන වෙලාවේදී පිට පෙරත් යම් අවස්ථාවකදී ඔබෙන් ගිලිහිලා ගිහිල්ලා නොමග ගියානම් විසිරුණු තැනක අතිධාවනයේක ඉබාගාත යනවනම් අපේ ආකල්ප මනස සහ අපේ ජීවිතය එතන ස්වභාවය තමයි එහෙනම් අපි පිරිහුණු දෘෂ්ටියක ඉන්නවා කියන එක. ඒ දෘෂ්ටියෙන් පිරිහෙන්නේ නැතිකොට එහෙම නැත්නම් අතිධාවනය නොකරනකොට තමයි අපිට මේ ධර්ම මාර්ගයේ පැහැදිලිව ගමන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දේශනාවේ එතන පැහැදිලි කරනවා මොකක්ද? යම් කෙනෙක් එහෙම කැළඹුණු හිතක් විපරීත හිතක් තියෙනකොට සීලාදියට පැමිණෙන්නේ නැහැලු. ඒ කියන්නේ එතකොට කයත් වචනයත් සංවර කරගන්න තියෙන සීල ප්‍රතිපදාවන්හි යෙදෙන්නේ නැහැ. ඇයි එයාගේ ආකල්ප ධර්මානුකූල වෙන්නේ නැතිකොට එයාට සිල්වන්ත වෙන්න නැහැ. විසිරුණු මනසක් ඇති කෙනෙකුට හැබෑම සීලයක පිළිටන්ට බෑ කියන එක මෙතන කියවෙනවා. ඒ නිසා යම් කෙනෙක්ගේ සීලාදී ගුණධර්ම වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ කෙනා ධර්මානුකූල ආකල්ප ඇති කෙනෙක් වෙන්න ඕනේ කරනවා. ඔබ අනුන් ගැන නෙවෙයි, Taman ගැන යලි යලි හිතන්නට. ඔබ සිල්වන්තද? ඔබේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්හිදී සීලෙන් ඔබ පිරිනවනවද? අතීතය අපිට වැදගත් නැහැ. හැබැයි අපිට අතීතය වැදගත් වෙන තරක් තියෙන ඒ තමයි ඒ විමසා බලනකොට වැරදිලා තියෙනවද නැද්ද කියන. ඒ වැරදි වුණා නම් ඒ වැරදි හදාගන්න හොඳම දවස හොඳම වෙලාව මේ වෙලාව. ඒ වැරද්ද හදාගන්නකොටම අපි අර විපරීත මානසිකත්වයෙන් සම්මා මානසිකත්වයකට නැත්නම් ධර්මානුකූල තැනකට එනවද නැද්ද? එනවා. එතෙන්ට ඇවිද එනකොට අපිට අර සීලයේ පිහිටන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම කියනවා එතනදී දැන් යම් කෙනෙක් මෙහෙම සීලයට නොයෙන්නේ විසිරුණු මනසක් ඇතිකොට ඒක නිසා සිද්ධ වෙන දේ තමයි કૃષ્ණා දෘෂ්ටි සංඛ්‍යාත වූ අලුත් අලුත් දැනීම් නවම් නවම් අලුත් අලුත් දැනීම් වලට යනවා. දැන් මම මේ දේශනාව පටන් ගද්දි කිව්වා අපි හැමදෙනාම මෙහෙම හමු වෙන්නේ මේ සියලු දේ වෙන්නේ උපතක් ඇති නිසා සසරට බන්ධනයක් ඇති නිසා. දැන් එතකොට විපරීත මනසක් තියෙන කෙනා සීලයට එන්නේ නැහැ සීලයෙන් පිරිහෙන ගතියෙන් යුක්තයි. ඒක නිසා වෙන දේ තමයි නවං නවං බන්ධනං දුහයන්ති. අලුත් අලුත් බන්ධන බැඳ ගන්නවා අල්ලා ගන්නවා. මෙතන බන්ධනය කියලා කියන්නේ බැඳීම කියන්නේ. එතකොට අලුත් අලුත් දැනීම් වැඩෙන නිසා මේගොල්ලන්ට සිද්ධ වෙන දේ තමයි විශේෂයෙන්ම ඒ ගන්නා අරමුණු නැත්නම් ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල් ආදී මේ සියල්ල සාස්වත වශයෙන් ගන්නවා. ඒකේ තේරුම තමයි ඒවා මම, මගේ හැමදාම තියෙනවා වගේ අදහස් වලට එනවා. දැන් හිතන්නකෝ අපි ලෝකේ දකින සමහර දේවල්, අපි අහන සමහර දේවල් එක්ක අපි දැඩිසේ බැඳෙනවද නැද්ද? ඇතැම් විට දැඩිසේ ඇතැම් අය බැඳෙනවා. ඒ බන්ධනය නිසාම ඒ දැකපු අහපු අය හෝ දේවල් එක්ක ගැටෙන වෙලාවල් තියෙනවද නැද්ද? තියෙනවනේ. ඒ දේවල් එක්ක විතරක් නෙවෙයි ඒවට සම්බන්ධ වෙන අනිත් ඒවාත් එක්ක අය හෝ දේවල් එක්කත් අපි ගැටීම් ඇති කරගන්නවා. එතකොට ගැටුමට ප්‍රධාන හේතුව මන්දන දැමීම දැමීම වැඩි කරගන්න වැඩි කරගන්න වැඩි කරගන්න ගැටීම් වැඩි වෙනවද නැද්ද වැඩි වෙනවනේ ගැටුම් කියලා කියන්නේ මෙතන රණ්ඩුම කියන එක නෙවෙයි මනසේ ගැටුනේ දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් ඔයගොල්ලෝ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට ඉඳගෙන සැදී පැහැදිලා දැන් ටික වෙලාවක් ගිහිල්ලා. ඇතැම් අයගේ මනස මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියන අරමුණෙත් සමහරුන්ට තියාගන්න බෑ. ඇයි? දැන් මේ වැඩි වෙනකොට, ගැටීම් වැඩි වෙනකොට සිත විසිරෙන ස්වභාවය වැඩි. සිත විසිරෙනවා කියලා කියන්නේ අපි අර හිතාගන්න යහපත් අරමුණු වල යන්න බැරි වෙනවා. හැබැයි ධර්මයට පරිබාහිර විරුද්ධ ඊට ධර්මානුකූල නොවන ක්‍රියාවන් වලට ඔය හිත ඇවිදින එක බොහෝසින් අනුග්‍රහ දක්වනවා. හැබැයි අරමුණ කළ පවත්වන්න අපහසු විසුරු නොමග ගිය සිතකට දෘෂ්ටියෙන් පිරිහුණු හිතකට ධර්මානුකූල වෙන්න අමාරුයි. ඒක නිසා තමයි අර මුලින් කියන හැටියටම සීලයේ පිහිටන්න බැරි කියලා. ඒ බැරිකම නිසා තමයි එයාට යලි යලි යලි යලි බන්ධන ඇති වෙන්නේ. ඒ බන්ධන ඇති වෙන නිසා තමයි ඒ කෙනාට නිරන්තරයෙන්ම තමන්ගේ දකින අහන අය හෝ දේවල් ගැන සාස්වතයි කියලා කියන්නේ අවසානයක් නැතුව දිගින් දිගටම මම මගේ කියලා ඒවා අල්ලා ගන්න හිත. දැන් ඒක උදාහරණයක් හැටියට ගත්තොත් සමහර බැඳීම් වේවා ගැටීම් වේවා මේ ලෝක වශයෙන් පදට අල්ලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මරණයෙන් පස්සේ වතු භවයන් හිදී පවා සමහර වෙලාවට ඒවා ප්‍රාර්ථනා කරන ගැටි කියනවද නැද්ද? කියනවනේ. ඇතැම් අය මේ භවයේ ඇති කරගන්නා බන්ධන සංසාරයකට අරන් කියනවා. එතකොට දැන් එතනම කියන්නේ මොකද්ද? භව තණ්හාව ගොඩ නැගෙනවා. ඒ කියන්නේ අපි යලි යලි සංසාරේ අර කියන බන්ධනයෙන් උත්පත්තිය ලබනවා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරනවා මේ අරමුණු මෙහෙම ගන්නක උපමාවකට දක්වනවා අපි මේ අද මාතෘකා කරගන්න උපාසි සූත්‍රය. කවුරු වගේද? පළඟැත්තෙක් වගේ. පළඟැටිය කියන කුංචි සතා ගිනි දැල්ලක් තියෙනකොට සමහර වෙලාවට පහනක් ලාම්පුවක් පත්තු කරපෑම ගන්නවා. දැල් වෙන පහනක ලාම්පුවට සිල දකින්න පළඟැත්ත නිතරම ඒ සිල හරහා ඒට මෙහෙට පලිනවද පණිනවනේ පළඟැත්තයේ දිලිහෙන සිලට පණිනවා හැම වෙලාවෙම හැබැයි ඒ ගිනි සිලට පණින පළඟැත්තට මොකක්වත්ම ලැබෙන්නේ නැහැ ඒකේ ගන්න ආහාරයකුත් නැහැ ඒකෙන් පළගැට්ටාට ලැබෙන අමුතු වරප්‍රසාදයකුත් නැහැ. හැබැයි පළගැටියා මේ පහන්සිලට රැවටිලා යලි යලි යලි යලි පහන්සිලේ එක ගැටෙනවා. පහන්සිලේ එක ගැටලා අවසාන වශයෙන් ඒ පහන්සිලෙන්ම පළගැටියා විනාශ වෙනවා. දැන් එතකොට මේ ලෝකයේ තිබෙන ඇතැම් දේවල් වල ස්වરૂපයක් හරියට ඔය පහන්සිලක් වගේ. ඒක මායාවක්. අපේ ඇසට, අපේ කනට, අපේ නාසයට, දිවට, ශරීරයට ඒක ආකර්ෂණීය විදිහට පේනවා. අපි ඒවා එක්ක බොහොම අරගලයක බොහෝ අය නිරත වෙනවා. ඒ 24 මුළු ජීවිත කාලයක. හරියට පළඟැත්ත. පළඟැදියා කියන කුංචි සතා හරියට අර පහන් සිලක් එක්ක, කිනි දැල්ලක් එක්ක එහෙට මෙහෙට පැන පැන ජීවිතේ නැසෙන කම්ම දඟලනවා වගේ. අවසාන වශයෙන් කවදා හරි දවසක අපි මරණයටපත් වෙනවගෙන මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙනවායි කියන අවස්ථාවට අපි ගොදුරු වෙනකොට අපි අර පහන් තිලත් එක්ක නැත්නම් මේ යම් යම් අරමුණු පුද්ගලයෝ දේවල් එක්ක විසිරුණු මනසකින් එහෙම නැත්නම් සම්මාදිට්ඨියෙන් පිරිහිලා වැරදි ආකල්ප වලින් අපි යැතමින් තෙරෙමින් තැවෙමින් අල්ලා ගනිමින් කරපු සියලු ක්‍රියාදාමයන් අපිට එතකින් අවසන් කරන්න වෙනවද නැද්ද ඒ ඝට්ටනය එහෙම නැත්නම් ඒ පහන්සිලත් එක්ක කරපු ක්‍රියාවලිය නතර වෙනවා. හැබැයි අපි ඉන්නකම් කරපු කර්ම ශක්තිය අපි අරන් යනවද නැද්ද? අරගෙන යනවා. අපි කොයි තරම් විදිහට පහන්සිලකට ආදරය කරත් එහෙම නැත්නම් පළඟටියා පහන්සිලට මෙන්න අපි ඇලුම් කළත් ඒත් එක්ක හිතියක් ගැටුණත් කවමදාකවත් අපිත් එක්ක යන්න අරන් යන්න දැන් කිසිම දෙයක්. අවසාන වශයෙන් අපි ඒකත් එක්ක රැස් කරගත්ත කර්ම ශක්තියෙන් තමයි රැගෙන යන්නේ අරගෙන යන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ උපාති සූත්‍රයේදී පෙන්වලා දෙනවා මිනිස්සුන්ට වැඩ වරදින ප්‍රධාන හේතුව තමයි දෘෂ්ටිය, ඍජු වීම නැත්නම් ධර්මානුකූල නොවීම. ධර්මානුකූල නොවන තැනක එයා සදාචාරයෙන් පිරිනමනවා, සීලයෙන් පිරිනමනවා. සීලයෙන් පිරිනීම නිසා දකින්න ඇසෙන දේවල් වලට බන්ධනය දැමීම නැති කරගන්නවා. ඒ බන්ධනය නිසා ඒකනා සිද්ධ වෙන දේ තමයි හරියට අර ගන්න ආරමුණු මම මගේ නිත්‍යයි වාගේ දැනෙන හිත ඒකත් එක්ක හරියට පළඟටිය පහන්තිලත් එක්ක දඟලනවා වගේ දඟලලා ගැටිලා වෙහෙසලා ඒකෙන්ම අපි මියදනවා බොහෝ වෙලාවට ඒක නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සමස්ත දේශනාව තුළ පැහැදිලි කරන්නේ මේකට ප්‍රධාන හේතුව තමයි මෝහ බන්ධනෝ ලෝකෝ. ඒක බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා විශේෂයෙන්ම උදේන සූත්‍රයේදී. මෝහ බන්ධනෝ ලෝකෝ මේ ලෝකේ බොහෝ දෙනා මේ මෝහය නිසා බන්ධනේ ඇති කරගන්නවා බැඳෙනවා. ඒ නිසා බබ්බ රූපෝව දිස්සති. මේ ලෝකේ පවතින දේවල් නිත්‍යයි සාරයි මම මගේ කියලා අල්ලා ගන්නට සුදුසු එහෙම දේවල් වලින් යුතු දේවල් හැටියට බොහෝ අය මෝහයෙන් ඒකත් එක්ක නැඳලා ඉන්නවා. හැබැයි මේ මෝහය හරියට උපමා කරන්නේ අන්ධකාරයකට අඳුරකට. ඝන අඳුරක ඉන්නකොට අපිට විවිධ දේවල් තිබුණට ඒ වගේ හැබෑ ස්වභාවයේ පේන්නේ නෑ මානව ඇසට. ඒ හැබෑ ස්වરૂපය නොපෙන්නකොට අපි විභාගාතේ ඔය අහුවෙන පෙනෙන දැනෙන ඕනම දෙයක් අල්ලා ගන්නවා වාගේ මෙතනින් පැහැදිලි කරනවා මෝහ බන්ධණයෙන් බැඳුණු සත්වයෝ තමයි මේ નિરර්ථක දේ අල්ලාගන්නේ බොහෝයි. ඒක නිසා මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා පැහැදිලි කරනවා යම් කෙනෙක් මේ මෝහ අන්ධකාරය තුල යම් විදිහකින් නිත්‍ය වශයෙන් යම් යම් දේවල් අල්ලාගෙන දැකලා ඒ සංස්කාර ධර්මයන්හි අනිත්‍යතාව නොදැක්කකොට නොදකින නිසා ඒ අය නිරන්තරයෙන්ම මේ ලෝකේ තියෙන හැම දෙයක් ගැනම දකින්නේ අර මුලින් කීව හැටියට නිත්‍ය ස්ථාවර මම මගේ කියන කල්පෙන්දලා. මේක බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට දේශනා කරන්න හේතුවක් තිබුණා. ඒ තමයි බුදුහාමුදුරුවෝ කොසබෑනුවර බුහුෂිතාරාමයේ වැඩ සිටින කලෙක උදේන කියලා රජ කෙනෙක් හිටියා. උදේන රජතුමාගේ අන්තපුරයේ හිටපු විසෝවරුන් 500ක් පමණ දෙනා ඒ අය අතර ඇත්තටම හිටිය ප්‍රධාන බිසව තමයි සාමාවතිය. මේ හිටපු 500ක් බිසවවරුන් ගින්නකින් පිච්චෙනවා. ඒ අය ගින්නෙන් පිච්චලා මිය යනවා. ඒ දවස භික්ෂුන් වහන්සේලා පින්නපාතේ වැඩම කරලා සන්ධ්‍යා යාමේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා භික්ෂුන් වහන්සේලා අහනවා බුදුහාමුදුරනේ උදේම රජතුමාගේ අත උරේ එහෙම නැත්නම් අන්තපුරයේ හිටිය විසෝවරු 500ක් දෙනා ඉන්නතාක් වූ පිච්චිලා මැරිලා සාමාවතිය ඇතුළු. එනිසා ඒ අය මොකද වුනේ? ඒ අය කොයි ආකාරයෙන්ද ඒ අයගේ ජීවිතය සිද්ධ වෙන්නේ කියන එක සංසාරයේ පිළිබඳව වික්ෂුණාසල බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වික්ෂුණාසලට පැහැදිලි කරනවා මහණෙනි සාමාජික ප්‍රධාන වූ 500ක් ඒ විසෝවරුන් අතර සෝවාන් ඵලයටපත් වූ අය හිටියා. සකෘදාගාමී ඵලයටපත් වූ අය හිටියා. අනාගාමී ඵලයටපත් වූ අය හිටියා. ඒ නිසා මේ විවිධ මඟඵල ලබාගෙන හිටිය අය තමයි ඒකෙන් ගින්නෙන් මිය පරලොව ගියේ. මේ අය මිය පරලොව ගියා ඒ අය ලෝක ස්වභාවය මත අනිත්‍යතාව දකිමින් ජීවත් වෙච්ච අය. මේගොල්ලන්ට මෝහයෙන් දැමීමක් තරම්ම තිබුණේ නැහැ. තරම්ම තිබුණේ නැහැ කියලා කියන්නේ අරහත් ඵලයටපත් නොවුණාට මේගොල්ලෝ ජීවිතයේ ස්වභාවය පිළිබඳව යම් දුරකට අවබෝධ කරගෙන හිටියා. නමුත් යම් කෙනෙක් මෝහ අන්ධකාරයෙන් ලෝකේ අල්ලගෙන ඉන්නවා නම් අන්න ඒ කෙනාට මේ ලෝකයේ පවතින අනිත්‍ය ආදී ස්වභාවය පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඇතැම් විට ඇතැම් අය චෝදනා කරන්නේ, ගැටෙන්නේ, හැප්පෙන්නේ මේ හැම දෙයකටම හේතුව තමයි හේතුඵල ධහමට යටත්ව හටගන්න සංස්කාර ධර්මයන්හි වෙනස් වෙන ස්වභාවය නම් වූ අනිත්‍යතාව ධර්මානුකූලව නොදැකීම. අපි අපේ ජීවිත ගැන මෙහිතලා බැලුවොත් වෙනස් වෙනවායි කියන එක අපිටම දැනෙනවද නැද්ද? අපිටම දැනෙනවා. ඒ වෙනස් වීම කියන ධර්මතාවය තුළ අපි ඒකට අදාළ වූ විවිධ දුක්ඛ දෝමනස්යන් අත්විඳිනවද නැද්ද? අත්විඳිනවා. අපි ආශ්‍රය කරන අය දේවලුත් සංස්කාරද නැද්ද? සංස්කාර. ඒ නිසා අපි ආශ්‍රය කරන අය හෝ දේවල් කියන හැමදේම ඒ අනිත්‍ය ආදී වෙනස් වෙන ස්වභාවයක අයත් නැද්ද? අයත් වෙනවා. හැබැයි ඔබ මොහොතක් හිතන්නට ඇතැම් විට අම්මලා තාත්තලා බිරිඳ ස්වාමියා විවිධ අය Tamanගේ අයට Tamanගේ දේවල් වලට ඇලෙනවා බැඳෙනවා ආදරය කරනවා මේ මානසිකත්වයට ආවහම මොහොතකට අනිත්‍යතාව ඇතැම් කෙනෙකුට අමතක වෙනවද නැද්ද අමතක දේපලක් ගැන කියනකොට තමන්ගේ මෙයයි කෙනෙක් ගැන කියනකොට අන්න අනිත්‍යතාව අමතක වෙනවා සමහර අය. එතකොට දැනෙන්නේ මොකක්ද? නිත්‍ය මානසිකත්වය. ඒ හින්දා ඒ කෙනා වෙනුවෙන් ඒ දේ වෙනුවෙන් සමහර වෙලාවට එන කොටා ගන්නවා මරණයට පවාපත් වෙන්න ලෑස්ති සමහර වෙලාවට. හැබැයි අර බණ අහපු කම ධර්මයේ දන්නා කමත් එක්ක බැලුවහම අපි කොච්චර ආදරය කළත් අපි කොයි තරම් ගැටුණත් ඕනෑම වස්තු සම්පත්තියක් පුද්ගලයෙක් කියන හැමදේම හැම කෙනාමම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හිතන්න අපිට පුළුවන්කම ලැබුණා නම් අනවශ්‍ය ගැටීම් වලින් මිදෙන්න පුළුවන් බැරිද? පුළුවන්. තව එකක්. ඇතැම් විට අපිට අපි ගැන එහෙම හිතනවා වගේ පේනවා. මොකද හුඟක් අය කතා කරන්න ගියාම වැඩ කරන්න ගියාම අපි ඉතින් මැරලා යන ටිකනේ කියලා අපේ ගමේ කියන්නේ සාමාන්‍ය ජනවහරේ අපේ මිනිස්සු අතරේ තියෙනවා. මැරලා යන ටිකට ඔය කියලා. හැබැයි ඔකට තව වාක්‍යයක් හමුනා ගන්නවා. ඒ තමයි අපි නරනවා ඉන්නේ උන්ට මොන හරි එක. කියලා අන්න එතකොට අපි ඇති කරගන්නවා හරි. දැන් එතකොට අර මුලින් කීව දේශනාව නෙවෙයි මෙතන තියෙන්නේ. එතන Taman අනිත්‍යයි කියලා දැනගෙන කියලා නෙවෙයි බැලුවහම. මම නැතත් මගේ කෙනෙක් තව ඉන්නවා. එයාලට මේවා ඕනේ. මේකෙන් කියන්නේ කොවිනාශ කරන්න හොය මිත්‍ර කරන්න එපා කියන එක නෙවෙයි. නමුත් ජීවිතවල යථා ස්වභාවය හරියට දැනුණා නම් අපි తాවකාලිකයි සදාකාලිකයි. ඒ වගේම අපි තව කෙනෙක් වෙනුවෙන් නිත්‍යව සලකන්ට නැත්නම් නිත්‍ය වූ වස්තුවක් රැස් කරන්න අපිට අවස්ථාව නැහැ. ඒ නිසා අපි ඇතැම් විට මේ දෘෂ්ටිය ඇතැම් වෙලාවට බණ දහම් අහනවා, දන්නවා, ඒ අනුව කටයුතු කරන්න බෑ යම් කරන ඒ සියලු දේම තියෙනවා. හැබැයි කරුණු කාරණා එළඹෙනකොට සමහර අය පරාජය. දැන් බලහන එකේ සහ ධර්ම ශ්‍රවණය කිරීමේ තියෙන වැදගත්ම දේ තමයි තමන්ගේ ජීවිතයට කාරණයක් එනකොට අන්න එතනදී ධර්මය ඉදිරිපත් වෙන්නේ. දැන් සමහරු දැන් ප්‍රධාන වාක්‍යයක් තමයි ධම්මෝ හවේ රස්සති ධම්මචාරී කියන්නේ. සමහර අය හිතන්නේ ධර්මානුකූලව ජීවත් වෙනකොට ධර්මය අපිව රකින්නවා කියලා. ඇත්ත. ඒක එහෙම තමයි. හැබැයි ටිකක් අහගෙන යද්දි සමහර අයගේ අදහස වෙනස්. සමහරු හිතන්නේ අර දෙවියව දහන අය හිතන්නේ. දැන් දෙවියෝ ඇවිල්ලා අපි රකින්නවානේ. අන්න ඒ වගේ සමහර අය හිතනවා ධර්මයේ ඇවිදින් අපි වරකගන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි. ධර්මයේ හැසිරෙනකොටම අපි අර වැරදි වලින් ආවරණය වැරදි නොකරනවා කියන ආවරණය ලබලා. ඉතින් ඒ ආවරණය අපි ලබලා තියෙනකොට කොහොමවත් අපි ආරක්ෂා වෙනවා. ඒකයි වෙන කෙනෙක් ඇවිල්ලා රකින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරන දේ තමයි පළවෙනිම කාරණය තමයි එහෙනම් ධම්මෝ හවේරස්සති ධම්මචාරී ධර්මයේ හැසිරීමේ තියෙන පළවෙනිම කාරණය තමයි මේ ගාථාවෙන් පැහැදිලි කරපු කාරණය. ඒ තමයි ඕනෑම කෙනෙකුගේ දෘෂ්ටිය විපර්යාස නොවන තැනක පවත්වා ගන්න එක. විපරීත වෙනවා කියන්නේ කැළඹෙනවා, වැරදි ආකල්ප වලට යනවා කියන්නේ. වැරදි ආකල්ප සහ කැළඹීම් වලින් තොර ධර්මයට අදාළ වුණු තැනක හිත ධර්මානුකූල වෙනකොට ඒ කෙනාගේ මනස තුල සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. සම්මා දිට්ඨිය පූර්වාංගම වුණු ආකල්ප ඇති වෙනවා. ඒ ආකල්ප ඇතිවීම නිසා සිද්ධ වෙන දේ තමයි අර ආර්ය මාර්ගයේ කියන 3 4 5 කාරණා. ඒක තමයි මේ ගාථාවේ වෙන විදිහකින් කියන්නේ මොකද්ද? මේ විදිහටපත් වෙන කෙනාට පුළුවන් සීලාදී ගුණ දහම් වඩන්ට. හැබැයි විසරණ සිතක් ඇතිව වැරදි ආකල්ප එන කෙනෙකුට සීලාදී ගුණ දහම් වඩන්ට බැරි වෙනවා. ඒ වගේම සීලාදී ගුණ දහම් වඩන කෙනෙකුගේ විශේෂත්වය තමයි විභාගාතේ යමින් නැත්නම් හිත එහෙ මෙහෙ දුවමින් නව නව අරමුණු වල බැඳෙන්නේ නැහැ. හැබැයි සම්මාදිට්ඨියෙන් සීලයෙහි පිහිටි කෙනෙකුගේ ස්වභාවය තමයි අනවශ්‍ය බැඳීම් ඇති කරගන්නේ නැති කරනවා. බැඳීම් ඇති කරගත්තාම වෙන විපාකය තමයි අපිට අපි අහිමි වෙන්නේ. දැන් අපේ ස්වභාවය අපි දැනගෙන තියෙන්න පාය ධර්මානුකූලව. ඒක කොච්චර හුවා දැනෙන්නේ නැත්තේ ඇයි? දැනෙන්නේ නැති වෙන්න හේතුව තමයි Tamanට Taman ගැන තියෙන යථා ස්වභාවයවත් බලන්න බැරි තරමටම Tamanගේ තියෙන දෘෂ්ටි විපර්යය. එහෙනම් Tamanට Taman සංගේ ස්වභාවය දකින්න පුළුවන්කම ලැබෙනවා නම් තමන් ආශ්‍රය කරන අය හා දේවල් පිළිබඳවත් ඒ විදිහට දකින්න පුළුවන්කම ලැබෙනවා. එහෙම දකිනකොට අර සාස්ෘත දෘෂ්ටිය එහෙම නැත්නම් මම මගේයි අල්ලා ගන්නා හිත යටපත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක යටපත් කරන කෙනෙකුට තියෙන විශේෂම වරප්‍රසාදය තමයි ඒ කෙනා ඒකාන්තයෙන්ම මේ වැරදි ආකල්පවල අනවතර ගිනිසලට පළඟැට්ටා ගැටෙනවා වාගේ වැරදි අයත් එක්ක වැරදි දේවල් එක්ක වැරදි ආකාරයෙන් කාලය ගත කරන්නේ ගැටෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණයෙන් දේශනා කරන කාරණය තමයි යම් ලෙසකින් අපි ඉපදුණු හැම කෙනෙක්ම මරණයටපත් වෙනවා. එය ස්වාභාවික මරණයක් විය හැකියි. සාමාවතී අතුරු පිළිසෙට මෙන් අහඹ මරණයක් විය හැකියි. මේ කවරම තත්වයකින් මරණයටපත් වුණත් ජීවත් වෙන තාක් අපි ජීවත් වෙනකොට ධර්මානුකූල ආකල්ප දැක්ම ඇති ජීවිතයක් ගෙවන්නට ඒ අනුව සිල්වන්ත භාවයකින් කටයුතු කරන්නට එනිසාමම ජීවිතේ හා පුද්ගලයන් පිළිබඳව ධර්මානුකූලව දකිමින් නොගැටෙමින් යහපත්ව පවතින්නට හැකියාව වාසනාව ලැබේවා කියලා අපි හොඳ නම් ප්‍රාර්ථනා කරමු ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සත්‍ය තුල අපි හැමදෙනාටම ආරක්ෂාව වේවා. ඒ ආරක්ෂාව අන්ලෙසකින් නොව Taman ධර්මානුකූල වීම තුලින් ලැබෙන ආරක්ෂාවමයි. ඒ ආරක්ෂාව උදෙසා තියෙන පළවෙනිම කාරණය තමයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ දික්ඛූජුකම්ම නැත්නම් මේ දස කුසල කම්පතයන්හි තමන්ගේ දෘෂ්ටිය ඍජු වීම ධර්මානුකූල වීම කියන එක. එවන් පුද්ගලයෙකුට මේ ස්වභාව ධර්මය තුළ කවරම බලවේගයකටවත් ඔහුට අභියෝග කරන්න බෑ. ඇයි අභියෝග කරන්න බැරි? හෙතෙම ධර්මානුකූල නිසා. ධර්මානුකූල වූ හෙතෙම මේ ජීවිතය යහපත්ව දකිනවා. සංසාර ස්වභාවය ධර්මානුකූලව දකිනවා. අවසන අමා මහ නිවන් සුව ලබනවා. ඔබ හැමදෙනාටම උතුම් මේ දේශනාව පෙන්වා දෙන මාර්ගය අනුව අමා මහ නිවන් සුවම වේවා වේවා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාම කල්පනා කරමු අපි සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් දෙමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा රක්ඛන්තු සම්මං සදා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන් සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම සංඝානුභාවේන සදා සුක්ඛි භවන්ති සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ මඩාතුගම කොටසර ශ්‍රී පියංගලු රජමහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද කුඩාකත් නෝරුවේ විනීත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තවතරත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු ඔබට පිරුවන් සරණයි